නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතුවේසා රජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස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 සාධු සාධු සාධු වැඩමවා වදාළ උතුම් වූ මහා සංඝරත්නයේ නවසරයි මේ සංයුත් නිකායේහි කේමක සූත්‍රය සංග්‍රහ වෙන්නේ ඛණ්ඩ වර්ගයේ මෙහි කේමක නම් වූ ප්‍රසිද්ධ ධම්මකතික භික්ෂුන් වහන්සේ නමක් මුල් කරගෙන මේ සූත්‍රය දේශනා වෙනවා. ඒකං සමයං සම්බහුලා තේරා භික්ඛු කෝසම්බියං විහරಂತಿ ഘോഷිතාරාමේ තේනකෝපන සමේන ආයස්මා ඛේමකෝ බදරිකාරාමේ විහරති ආබාධිකෝ දුක්ඛිතෝ බාල්හ ගිලානෝ එක් සමයක බොහෝ භික්ෂුන් වහන්සේලා භික්ෂුන් වහන්සේලා 69ක් වාසය කරනවා ගෝසිතාරාමේ කොසඹෑ නුවර ගෝසිතාරාමේ මේ ධම්මකතික ප්‍රසිද්ධ වූ ධර්මදේශක කේමක භික්ෂුන් වහන්සේ වාසය කරනවා බදරිකාරාමේ නමුත් ලෙඩ වෙලා ඉන්නේ බොහෝ ගිලන් බවට පත් වෙලා රෝගී තත්වයෙන් වැඩ ඉන්නවා. ඊටාම දුෂ්කර ස්ථානයක වැඩ ඉන්නේ මේ ගෝසිතාරාමයේ සිට ගව්වක් දුරින්. ගව්වක් දුරින් වැඩ ඉන්නවා. ඉන්පසුව තේර භික්ෂුන් වහන්සේලා හවස් වරුවේ භාවනා කිරීමෙන් අනතුරුව පටිසල්ලානා වුට්ඨිතා කියලා කියන්නේ මේ සෑම වික්ෂුන් වහන්සේ නමක්ම දවල් දහා දාණය වළඳලා භාවනා කරලා තියෙනවා. ඒ භාවනාවෙන් නැගිටලා පින්වත් දාසක තෙරුන් වහන්සේට ආමන්ත්‍රණය කළා කියනවා. ඒ හිතුවන් ආවසෝ දාසක යේන කේමකෝ භික්ඛු තේනුපසංකම පින්වත් දාසකය මෙහි එන්න කේමක භික්ෂුන් වහන්සේ කරා එළමෙන්න උපසංගමිත්වා කේමකම් භික්ඛුන් එවං වදේහි මේ කේමක භික්ෂුව ළඟට පැමිණිලා මෙන්න මෙහෙම කියන්න තේරා තේරාතං ආවුසෝ කේමක ඒව මාහන්සු පින්වත් කේමකයන් වහන්සේ තේර භික්ෂුන් වහන්සේලා මෙන්න මෙහෙම ප්‍රකාශ කරනවා කච්චි තේ ආවුසෝ කමනියං කච්චි යාපනීයම් කෙසේද පින්වත්නි ඉවසන්න පුළුවන්ද යැපෙන්න පුළුවන්ද කච්ච දුක්ඛා වේදනා පටික්කමන්ති නො අභික්කමන්ති මේ දුක් වේදනාවෝ අඩු වෙනවද වැඩි වෙන්නේ නැද්ද පටික්ක මෝසානං පඤ්ඤායති නො අභික්කමෝ බැසගෙන යාම දුක් වේදනා තුනී වී යාම නැත්නම් අඩු වී යාම පේනවද වැඩිවීම වැඩිවීමක් පේන්නේ නැද්ද කියලා ප්‍රකාශ කරාම එසේය පින්වත්නි කියලා ඒ පින්වත් දාසක තෙරුන් වහන්සේ තේර භික්ෂුන් වහන්සේලාට පිළිවදන් දීලා පිළිතුරු දීලා යම් තැනක කේමක භික්ෂුන් වහන්සේ වැඩ ඉන්නවා නම් එතෙන්ට එළඹෙනවා එළඹිලා මෙන්න මේ ප්‍රකාශය කරනවා. කළාම මෙන්න මේ විදිහට පිළිතුරක් ලැබෙනවා. න මේ ආවුසෝ කමනීයං න යාපනීයං පින්වත්නි මට ඉවසන්න බෑ. මට යැපෙන්න බෑ. මගේ දුක් වේදනාව වැඩි වෙනවා අඩු වෙන්නේ නැහැ වැඩිවීමක් පේනවා මිසක් අඩුවීමක් නම් පේන්නේ නැහැ කියලා මේ ලෙඩේ වැඩි වෙන මට්ටමේ තියෙන්නේ කියන කාරණාව ප්‍රකාශ කරනවා. ඉන්පසු දාසක භික්ෂුන් වහන්සේ නැවත ගව්වක් දුර පයින් වැඩම කරනවා. වැඩම කළා තේර භික්ෂුන් වහන්සේලාට මේ කාරණාව ප්‍රකාශ කරනවා. ඉතින් ඒ තේර භික්ෂුන් වහන්සේලා නැවත ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා මේ දාසක තෙරුන් වහන්සේට කියනවා ගිහිලා අහන්න මොකද්ද ප්‍රශ්නේ? තේරා තං ආවුසෝ ඛේමක ඒව මාහන්සු. පින්වත් ඛේමකය මේ තේර භික්ෂුන් වහන්සේලා මෙන්න මෙහෙම ප්‍රකාශ කරනවා. පංචමේ ආවුසෝ උපාදානස්කන්ධා උත්තා භගවතා. පින්වත්නි භාගතුන් වහන්සේ විසින් උපාදානස්කන්ධ පහක් දේශනා කරලා තියෙනවා. මොනවද කියනවනම් රූප උපාදානස්කන්ධය වේදනා උපාදානස්කන්ධය සංඥා උපාදානස්කන්ධය සංඛාර උපාදානස්කන්ධය විඥාන උපාදානස්කන්ධය කියන පහ මෙන්න මේ පංච උපාදානස්කන්ධය කෙරෙහි කිසිවක් යම් ආකාරයකින් මේ කේමක තෙරුන් වහන්සේ තමන්ගේ ආත්මය කියලා හෝ තමා කියලා හරි දකින්නවද කියලා ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා. ඉතින් එසේ ඇවැත්නි කියලා දාසක භික්ෂුන් වහන්සේ නැවත තේර භික්ෂුන් වහන්සේලාට පිළිතුරු දීලා කේමක භික්ෂුන් වහන්සේ වෙත එළෙමිලා ඒ ප්‍රශ්නය ඉදිරිපත් කරනවා. ඉතින් කේමක භික්ෂුන් වහන්සේ පිළිතුරු දෙනවා පංචමේ ආවුස උපාදානස්කන්ධා වුත්තා භගවතා භාගතුන් වහන්සේ විසින් උපාදානස්කන්ධ පහක් දේශනා කරලා තියෙනවා මොනවද කියනවා නම් මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පහ. පින්වත්නි මම මේ උපාදානස්කන්ධ කෙරෙහි මම කියලාවත් මගේ ආත්මය කියලාවත් දකින්නේ නැහැ. කියලා මේ khemaka භික්ෂුන් වහන්සේ ප්‍රකාශ කරනවා. නැවත දාසක තෙරුන් වහන්සේ තේර භික්ෂුන් වහන්සේලා ළඟට ගිහිල්ලා මෙන්න මේ පිළිතුර ප්‍රකාශ කරනවා. ඉතින් දැන් මේ ලේසි ගමනක් නෙමෙයි ගව්වක් යන්න ඕනේ පණිවිඩය අරගෙන පිළිතුර අරගෙන ගව්වක් යන්න ඕනේ ආපහු. ඉන්පසුව මේ තේර භික්ෂුන් වහන්සේලා නැවත ප්‍රශ්නයක් අහනවා. මේ උපාදාන ස්කන්ධ පහක් භාගතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා නුඹට ඒ උපාදාන ස්කන්ධ පහ කෙරෙහි මම කියලාවත් මගේ ආත්මය කියලා හිතෙන්නේ නැත්නම් නුඹ අරහත්වයටපත් වෙලාද? ශීනාශ්‍රවද කියලා අහනවා. තේනහා යස්මා ඛේමකෝ අරහං කීනාසවෝ. එහෙනම් පින්වත් ඛේමකයන් වහන්සේ රහත් වෙලාද? රහත් වෙලා ශීනාශ්‍රවද ආශ්‍රව කියන්නේ කෙලෙස් වලට. ශීනයි කියලා කියන්නේ නැති වෙලා ගියාම ඉතින් කීනාසව කියලා හඳුන්වන්නේ රහතන් වහන්සේ. මේ ප්‍රශ්නය රැගෙන නැවත දාසක තෙරුන් වහන්සේ වඩිනවා කේමක තෙරුන් වහන්සේ ළඟ. ඉතින් නැවත මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරනවා. එතකොට පිළිතුරු ලැබෙනවා පංචමේ ආවුසෝ උපාදානස්කන්ධා බුත්තා භගවතා එවත්නි උපාදානස්කන්ධ පහක් භාගතුන් වහන්සේ විසින් දේශනා කරන ලදී මොනවද කියනවා නම් රූප උපාදානස්කන්ධෝ වේදනා උපාදානස්කන්ධෝ සංඥා උපාදානස්කන්ධෝ සංඛාර උපාදානස්කන්ධෝ විඥාන උපාදානස්කන්ධෝ යනුවෙන් ඉමේසු ක්වාහං ආවුසෝ පංචසු උපාදානස්කන්ධේසු න කිංචි අත්තං වා අත්තනියං වා සමුපස්සාමි පින්වත්නි මේ පංච උපාදානස්කන්ධ පහම කෙරෙහි මම මම කියලාවත් මගේ ආත්මය කියලාවත් දකින්නේ නැහැ. නමුත් මම රහත් වෙලා ශීනාශ්‍රව වෙලත් නැහැ. නචම්මි අරහං කීනාසබෝ. අපිච මේ ආවුසෝ පංච උපාදානස්කන්ධේසු අස්මීති අධිගතං අයමහමස්මීති නච සමුනුපස්සාමි. මෙන් කියවෙන්නේ මේ පංච උපාදානස්කන්ධ පහ කෙරෙහි හිඳිමි යමි කමි බොමි කියලා අදහසක් තියෙනවා මේ උපාදානස්කන්ධ පහ සම්බන්ධයෙන්. නමුත් මම හිඳිමි මම යමි මම කමි කියලා මේ ආත්ම සංකල්පයක් නැහැ. නමුත් මේ උපාදානස්කන්ධ පහ හරි තියෙනවා කියලා හැඟීමක් තියෙනවා. යනවා කියලා හැඟීමක් තියෙනවා. මේක මැනීමක් සාපේක්ෂ සිතීමක් තියෙනවා කියන එකයි මේ කියන්නේ. දැන් අපි මේ කාරණේදී මේ මානය කියන කාරණාව පිළිබඳව දැඩි ක්ලේශයක් වූ මානය දේශනා කරනවා මාන අතිමාන ආදී වශයෙන්. මේ නිවන් දැකීමට බලපාන සංයෝජන 10ක් තියෙනවා. ඒ සංසාරේ පවතින සංයෝජන 10ක් නිසා ඒ සංයෝජන 10න් එකක් තමයි මේ මානය. නමුත් මුල් පහට අයිති නැහැ. අපි සංයෝජන 10න් 15 කොටසට කොටසට කියනවා ඕරම් භාගීය සංයෝජන. ඉහළ කොටසට කියනවා උද්ධම් භාගීය සංයෝජන. 15 කොටසේ තියෙන සංයෝජන පහ තමයි සීලබ්බත පරාමාස විචිකිච්ඡා සක්කාය දිට්ඨි. ඒ තුන සෝවාන් වෙන්න කලින් නැති වෙන්න ඕනේ. සකදාගාමී වීමේදී කාමරාග පටික කියන සංයෝජන දෙක අඩු වෙනවා තුනී වෙනවා අනාගාමී වෙන්නේ ඒ කාමරාගයයි පටිගයයි මේ පංචකාමයේ පිළිබඳ රාගය නෙමේ කාමරාගය කියලා කියන්නේ පංචකාමයේ පිළිබඳ කාමරාගයත් අයිති වෙනවා ප්‍රධාන වශයෙන් තියෙන්නේ මේ කාමය කාම තණ්හාව කියන එක ඒ කාම ලෝකවල ඉපදෙන්න තියෙන තණ්හාව සම්පූර්ණයෙන්ම නැතෝ ගියාම අනාගාමී බවට පත් වෙනවා. ඊට අමතරව පටිගය. ඒ කියන්නේ දුක හිතෙන්නේ අකමැති හිතෙන්නේවත් නැහැ. තරහ යන්නේ නැහැ කියන එක විතරක් නෙමෙයි, වෛර බඳින්නේ නැහැ කියන එක විතරක් නෙමෙයි. මේ ද්වේෂ මූල සිද්දකම ඇති වෙන්නේ නැති වෙනවා. ඒ නිසා කිසිම දෙයකට අකමැත්තක් අප්‍රියතාවයක් ඇති වෙන්නේ නැහැ අනාගාමී වහන්සේට. නමුත් ඊට උඩින් තියෙන මේ උද්දම් භාගීය සංයෝජන කියලා සියුම් කෙලස් පහක්. ඒ පහ ඉතුරු වෙනවා අනාගාමි වහන්සේටත්. රූප රාග, අරූප රාග, මාන, උද්දච්ච, අවිජ්ජා කියලා. රූප රාග කියලා කියන්නේ රූප බ්‍රහ්ම තලවල ඉපදෙන්න තියෙන තණ්හාව. දැන් පංචකාම තණ්හාව අඩු වුණාම අනාගාමි වහන්සේට දිව්‍ය ලෝකයක ඉපිදලා රස ආහාර ගන්න ආදී මේ පංචකාම තණ්හා පහළ වෙන්නේ නැහැ. ඒ නිසා කාම ලෝකෙක ඉපදෙන්නේ නැහැ අනාගාමි වහන්සේ. නමුත් රූප බ්‍රහ්ම තලවල ඉපදෙන්න තියෙන තණ්හාව ඉතුරු වෙලා තියෙනවා. අරූප තලවල අරූප බ්‍රහ්මයක හැටියට ඉපදෙන්න තියෙන තණ්හාව ඉතුරු වෙනවා. ඒවට කියන්නේ රූප රාග, අරූප රාග කියලා. මානය කියලා ඉතුරු වෙන්නේ අපිට තියෙන මේ දැඩි මානය නෙමෙයි. උද්දච්චය කියලා ඉතුරු වෙන්නේ අපිට තියෙන මේ දැඩි විසිරීම නෙමෙයි. හිතේ විසිරීම නෙමෙයි, හිතේ කැළඹීම නෙමෙයි. සියුම් ආකාරයක මානයක් උද්දච්චයක් අවිද්‍යාවක් ඉතුරු වෙනවා. ඒකෙදී ඒ අවිද්‍යාව කියලා කියන්නේ ਸਰව සම්පූර්ණයෙන්ම අවිද්‍යාව ප්‍රහීන වෙලා නැති නිසා නැත්තම් සක්කාය දිට්ඨිය සෝවාන් මාර්ග ඥාණයෙන්ම ප්‍රහීන වෙලා තියෙනවා. ආත්ම සංඥාවක් නැහැ. එහෙන් පිටින්ම එයා සම්පූර්ණයෙන් අවබෝධ වෙලා තියෙනවා. ඉතින් එතනදී මේ කාරණාව අවබෝධ වෙන්න අපි උද්දච්චය ගැන කතා කරනවා නම් දැන් යම් කිසි කෙනෙකුට නීවරණ පහ තියෙනවා නම් ප්‍රථම ඥාන සමාධියවත් බෑ. මොනවද නීවරණ පහ? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා. එතකොට මෙතනත් මේ උද්දච්චය තියෙනවා. ඉතින් මේ උද්දච්චය තියෙද්දි ප්‍රථම ධ්‍යාන සමාධියවත් බෑ. අනාගාමී මනසලා වැඩිනවා ධ්‍යාන මට්ටම් අටම තියෙනවා. එතන උන්වහන්සේටත් ඉතුරු වෙන උද්දච්චයක් තියෙනවා කියලා කියන්නේ කොයිතරම් සියුම් විසිරීමක්ද හිතේ විසිරීමක්ද එහෙමයි කල්පනා කරලා බලන්න අපිට තියෙන හිතේ විසිරීම නෙමෙයි මේ කියන්නේ මානයත් ඒ වගේ. දැන් මානය ගත්තාම යථාමාන අයථාමාන කියලා ස්වභාවිකව ඇත්ත ඇති හැටියෙන් තියෙන මානයයි බොරුවට Taman හිතන් ඉන්න මානය කියලා දෙකක් තියෙනවා. ඒක නැවත ප්‍රභේදගත කරනවා සෙය්‍යමාන, සදිසමාන, හීනමාන කියලා. තව කෙනෙකුට වඩා උසස් ලෙස හිතනවා කියන එක තමයි සෙය්‍යමාන කියලා කියන්නේ. සදිසමාන කියලා කියන්නේ Tamanට වඩා උසස් හෝ පහත් පුද්ගලයෙකුට සමානයි කියලා හිතන එක. ඉතින් හීනමාන කියලා කියන්නේ තමන් පහත් කියලා හිතන එක. නමුත් මේ මට්ටම් තියෙන්නේ සාමාන්‍ය පෘථග්ජන ස්වභාවයේ ඉඳද්දී. මේ මාර්ගඵලලාභීන්ට මේ තරම් දැඩි අකුසලයක් වෙන මානෙ නෑ. අනාගාමී වහන්සේටත් ඉතුරු වෙන මානෙ ඊටාම සියුම් යම් මිනුමක්. ඒකට තමයි මානෙ කියලා කියන්නේ. ඊටාම සියුම් සාපේක්ෂ හැඟීමක්. ඉන්නවා යනවා කියන එකත් සාපේක්ෂ හැඟීමක් හැටියට තියෙනවා. ඊටාම සිව්. ඒ කියන්නේ මේ පංචස්කන්ධය උපාදාන වශයෙන් ගන්නෙ නෑ. මේ නාම රූප ඇති වෙනව නැති වෙනවත් පේනවා. නමුත් ඒ නාම රූප පරම්පරාව හරි ඉන්නවා යනවා කනවා බොනවා කියලා අදහසක් තියෙනවා. සාපේක්ෂ හැඟීමක්. ඊටාම සිවුම් දෙයක් ගැන මේ කතා කරන්නේ. ඉතින් මෙන්න මේ කාරණාව කේමක භික්ෂුන් වහන්සේ ප්‍රකාශ කරනවා දාසක තෙරුන් වහන්සේට පින්වත්නි මට මම කියලාවත් මම ඉන්නවා කියලාවත් හැඟීමක් නැහැ අවබෝධයක් හෝ දැකීමක් හෝ නැහැ දර්ශනයක් නැහැ නමුත් හිඳිමි කියලා හැඟීමක් තියෙනවා එච්චරයි තියෙන්නේ ඉතින් මෙන්න මේ ප්‍රශ්නය අරගෙන එම් ප්‍රශ්නට පිළිතුර අරගෙන මේ දාසක තෙරුන් වහන්සේ නැවත තෙරවරුන් කරා එළඹෙනවා. එළඹිලා කියනවා මෙන්න මෙවැනි පිළිතුරක් ලැබුණා. මම කියලා හැඟීමක් නැහැ. මම ඉන්නවා කියලා හැඟීමකුත් නැහැ. නමුත් ඉන්නවා කියලා හැඟීමක් තියෙනවා. ඊටාම සියුම් හැඟීමක්. නැවත ඒ තේරවරු මහ තෙරුන් වහන්සේලා නැවත ප්‍රශ්නයක් අහනවා. ඒ හිතුවන් ආවු සෝදාසක යේන කේමකෝ බික්කු තේනුපසංකම. පින්වත් දාසකය මෙහි එන්න තොප කේමක භික්ෂුන් වහන්සේ කලා එළමෙන්න. උපසංකමිත්වා කේමකම් භික්ඛුන් ඒවං වදේහි. එළඹිලා කේමක භික්ෂුන් වහන්සේට මෙසේ කියව හේරාතං ආවුසෝ කේමක ඒවමාහංසු පින්වත් කේමකය මහතෙරවරු මෙසේ ප්‍රකාශ කරනවා යමේතං ආවුසෝ කේමක අස්මීති වදේසි යම් දෙයක පින්වත් කේමකය නුඹ ඉන්නවා කියලා කියනවා නම් මේ ඉන්නවා ඉන්නවා කියලා හිතනවා කියලා කියනවා නම් කිමේතං අස්මීති වදේසි කුමක් ඉන්නවා කියලාද හිතෙන්නේ රූපය ඉන්නවා කියලා හිතනවද? රූපං අස්මීති වදේසි. එහෙම නැත්නම් රූපයෙන් හැර යම් දෙයක් ඉන්නවා කියලා හිතනවද? වේදනාව ඉන්නවා කියලා හිතනවද? එහෙම නැත්නම් වේදනාවෙන් පිට දෙයක්, වේදනාව හැර වෙන දෙයක් ඉන්නවා කියලා හිතනවද? සංඥාව තියෙනවා කියලා හිතනවද? නැත්නම් සංඥාවෙන් පිට දෙයක් තියෙනවා කියලා හිතනවද? සංස්කාරය ඉන්නව කනව බොනවා කියලා සංස්කාන උපාදාන ස්කන්ධයේ පවතිනවා කියලා හිතනවද? එහෙම නැත්නම් සංස්කාර වලට පිට දෙයක් වෙන් වෙච්ච දෙයක් හිතෙනවද? ඉන්නවා කියලා. නැත්නම් මේ සිත සිත පරම්පරාවේ ඉන්නවා කියලා හිතනවද? චිත්ත පරම්පරාවට පිට දෙයක්. විඤ්ඤාණ ස්කන්ධයට පිට දෙයක් ඉන්නවා කියලා හිතනවද? යමක් ඉන්නවා කියලා හිතනවා නම් කුමක්ද ඉන්නේ කියලා ප්‍රශ්නය අහනවා. ඉතින් දාසක තෙරුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට මහා තෙරුන් වහන්සේලාට එසේ පින්වත්නි කියලා පිළිතුරු දීලා නැවත වඩිනවා. වැඩම කරලා මෙන්න මේ ප්‍රශ්නය ඉදිරිපත් කරනවා. ඉතින් මේ කේමක භික්ෂුන් වහන්සේ ප්‍රකාශ කරනවා අලං ආවුසෝ දාසක කමක් නෑ පින්වත් දාසකය කිං ඉමාය සන්ධාවනිකාය මොකද්ද මේ එහෙට මෙහෙට යෑම? දැන් ප්‍රශ්න කීයක් ඇහුවද? ගව්වක් ඇවිදින්න ඕන අහන ප්‍රශ්නේ. පිළිතුරු දෙන්න ආයි පිළිතුරු ගිහින් කියන්න ගව්වක් ඇවිදින්න ඕන. ආහාරවසෝ දණ්ඩක්. ගේන්නවත්නි මේ දිග දණ්ඩක්. අහමේව යේන තේරා බික්ඛු තේනුපසංකමිස්සාන්. මමම මේ මහා තෙරවරු ළඟට යන්න. අරන් එන්න මට දිග දණ්ඩක් කියලා කියනවා. ඉතින් ඒ එහෙම ප්‍රකාශ කරලා අතකෝ ආයස්මා කේමකෝ දණ්ඩමෝලුභ යේන තේරා භික්ඛු තේනුපසංගමේ. ඉන්පසුව මේ කේමක භික්ෂුන් වහන්සේ දණ්ඩක එල්ලිලා දණ්ඩක ආධාරයෙන් මේ මහා තෙරවරු ඉන්න තැනට වැඩම කරනවා. එහෙම වැඩම කරන වෙලාවේ දාසක තෙරුන් වහන්සේ යොදුන් දෙකක් ගමන් කරලා තියනවා කියලා සඳහන් කරනවා. ඒ කියන්නේ අට සැරයක් ගමන් කරනවා ගව්වක් දුර ප්‍රමාණය අතර. ඉතින් යොදුන් දෙකක් ඇවිදලා සෑහෙන දුර ප්‍රමාණයක්. මෙසේ තේර භික්ෂුන් වහන්සේලා කරා එළමිලා සතුටු විය යුතු සිහි කළ යුතු කතා කරලා එකක් පස්සේ ඉඳ ගන්නවා. ආපු ගමන් ප්‍රශ්න වලට උත්තර දෙන්නේ ප්‍රශ්න අහන්නේ නැහැ. ආචාර ගෝචර සම්පන්න පුද්ගලයෝ මනසේ විවේකයේ තියෙන අනුන් ගැන හිතන අනුන්ට අනුකම්පා කරන පුද්ගලයෝ ඉස්සල්ලාම තමන්ගේ අවශ්‍යතාවයේ ඉදිරියට පමුණවලා නැහැ. කොහොමද හොඳින් ඉන්නවද? නිරෝගීව ඉන්නවද? හොඳින් යැපෙනවද? ආහාර පාන සුලභව ලැබෙනවද? ඇඟේ කිසි අමාරුවක් නැද්ද? කොහෙද මේ දවස්වල ඉන්නේ? කියලා ඒ වගේ කතා කරලා තියෙනවා. දන්නේම නැති කෙනෙක් නම් නුඹ මොන ගෝත්‍රයේද? නුඹ මොන පරම්පරාවේද? නුඹ මොන ප්‍රදේශයේද? මොන රටේද? කියලා අහලා කතා කරලා දැන හඳුනගෙන තමයි කාරණා කාරණා කතා කරලා තියෙන්නේ. අද නම් පින්වත්නි ධර්ම ප්‍රශ්නයක් අහන්නවත් එහෙම පිළිවෙලක් අප තුල නම් නැහැ කියලා කියන්න වටිනවා. මොකද ධර්මකරුත්වය පැත්තකින් තිබ්බත් මේ පුද්ගලයෙක් පිළිබඳ අනුකම්පාවක්වත් නැහැ. ඒ පිළිබඳ ආචාර ගෝචර සම්පන්න බවකුත් නැහැ. සමහරවිට අපෙන් ප්‍රශ්නයක් අහනවා. මගේ නම විතරයි අහන්නේ. එතනින් එහාට අහන්නේ ප්‍රශ්නේ. මේ වෙලාවේ මේ ප්‍රශ්නේ අහන්න සුදුසුද කියලාවත් අහන්නේ නැහැ. නැත්තම් මම කවුද කියලා හඳුන්වලා දෙන්නෙත් නැහැ. සමහරවිට දුරකතනෙන් අහන්නේ. එතකොට කුඩා දරුවෙක්ද මේ කතා කරන්නේ? මහලු පුද්ගලයෙක්ද මොන විදිහේ පිළිතුරක් දෙන්න සුදුසුද කියලා තේරෙන්නේ නැහැ. ඒ වගේ අද කාලේ විශේෂයෙන් ආචාර ගෝචර අඩුයි කියන්න වටිනවා. ඒ කාලේ හිම නෙමෙයි. මිනිසුන් ඊටා විවේකී මනසකින් ඉඳලා තියෙනවා. තමන් ගැන වඩා තමන් ගැන හිතනවට වඩා අනුන් ගැන හිතලා තියෙනවා. දැන් බාහ්‍ය දාරුචීරිය තෙරුන් වහන්සේ අන්න පරිබ්‍රාජකයෙක් හැටියට දරපතුරු ඔතාගෙන ඉන්නේ. භාගතුන් වහන්සේ බැහැ දකින්න ඊටා දුරින්දලා එන්නේ. ඒ වඩිනකොට ජේතවනාරාමයට භික්ෂුන් වහන්සේලා ප්‍රකාශ කරන භාගතුන් වහන්සේ පිඩු පිනිස වැඩම කළා. නුඹ කොහේ ඉඳලාද පැමිණෙන්නේ කියලා අහලා මදක් විවේක ගන්න කියලා බොහොම ආගන්තුක සත්කාර කරන්න ආරාධනා කරනවා. මේ බොහොම දුර ඇවිදලා නිසා තෙල් ගාලා පාදයන් සම්භාහනය කරන්නද කියලා මේ ආගන්තුක සත්කාර වලින් මේ ප්‍රශ්න කරනවා. නමුත් බාහ්‍ය දාරුචීරිය ස්වාමීන් වහන්සේ කලබලයකින් ඉන්නේ භාගතුන් වහන්සේ මුණ ගැහෙන්න. ඒ නිසා ශීඝ්‍රව ඊටාම ඉක්මනින් මේ භාගතුන් වහන්සේ මොන දිශාවට වැඩම කළේ වැඩම කළේ කියලා අහගෙන ඒ පැත්තට ගමන් කරනවා. නමුත් අද කාලේ පන්සලකට ගියොත් එහෙම දෙයක් වෙනවද? එහෙම වෙන්නේ නැහැ මචංවත්. ඒ මොකද දැන් ඒ කාලේ භික්ෂුන් වහන්සේලා අහලා තියෙන්නේ පාදය සම්මානය කරන්නද කියලා මේ දරුපතුරු ඔතාගෙන ආපු බාහිදාල් තිරසරුන් වහන්සේගෙන්. ඒතර බුද්ධ ආගමේ භික්ෂුවක් නෙමේ මේ වෙලාවේ. ඒ තරම් ආගන්තුක සත්කාරයක් ගෞරවයක් පුද්ගල කරුණාවක් දක්වලා තියෙනවා. ඉතින් ඒ කාරණාවල් විශේෂයි ඒ කාලේ හිටපු පින්වතුන් නිවන් දැක්කේ ඇයි? අද නිවන් දකින්න අමාරු ඇයි? අපි කල්පනා කරන්න ඕනේ මේවා. අපේ තියෙන වෙනස මොකද්ද? අපි ආත්මාර්ථකාමී බව වැඩි. තණ්හාව වැඩි වෙලා තියෙන්නේ. තණ්හාව වැඩි කෙනා නිවන් දකින්න බෑ. ඒකයි කාරණාව. ඉතින් මම මේ මතක් කළේ මේ කාරණේදී මේ තරම් අමාරුවෙන් ඉන්න පුද්ගලයෙක් වැඩම කරලත් සතුටු විය යුතු කතා සිහි කළ යුතු කතා කරලා ඉන්පසුව තමයි නැවත ප්‍රශ්නෙට යොමු වෙන්නේ. නැත්තම් මේ ප්‍රශ්නයක් අතර ඉන්නේ. බොහෝ වෙලාවක තිස්සේ ප්‍රශ්න අහනවා. පිළිතුරු දෙනවා. එකත් පසක හිඳගත් මේ පින්වත් කේමක තෙරුන් වහන්සේගෙන් තේර භික්ෂුන් වහන්සේලා නැවත අර ප්‍රශ්නය අහනවා. ඇව්හාම පිළිතුරු දෙනවා ඇවත්නි මම රූපය ඉන්නවා කියලා හිතන්නෙත් නැහැ කියන්නෙත් නැහැ රූපයෙන් හැර වෙන දෙයක් තියෙනවා ඉන්නවා කියලා කියන්නෙත් නැහැ වේදනාව ඉන්නවා කියලා කියන්නෙත් නැහැ වේදනා ස්කන්ධය නැත්තම් වේදනා පරම්පරාවම මේ පවතිනවා කියලා කියන්නේ නැහැ වෙන දෙයක් පවතිනවා කියලා කියන්නෙත් නැහැ ඉන්නවා කියන හැඟීම මට එන්නේ නැහැ වේදනාව සම්බන්ධයෙන් වේදනාව හැර ඇති වෙන්නෙත් නැහැ සංඥාව සම්බන්ධයෙන් ඇති වෙන්නේත් නැහැ සංඥාව හැර දෙයක් පිළිබඳව ඉන්නවා කියලා හිතෙන්නේත් නැහැ. පිම්පව් එහෙම නැත්නම් චේතනා පිළිබඳව ඉන්නවා කියලා හිතෙන්නේත් නැහැ. ඒ හැර දෙයක් ඉන්නවා කියලා හිතෙන්නේත් නැහැ. සිතම නැත්නම් චිත්ත පරම්පරාවම ඉන්නවා කියලා හිතෙන්නේත් නැහැ වෙන දෙයක් ඉන්නවා කියලා හිතෙන්නේත් නැහැ. නමුත් මේ ස්කන්ධ පහම එකතු වුනහම යම් හැඟීමක් තියෙනවා. මේ පහ එකට තියෙද්දී ඉන්නවා කියලා හැඟීමක්. මොකද දැන් මේ කතා කරන්නේ අනාගාමි වහන්සේ නමක්. කේමක භික්ෂුන් වහන්සේ ඒ වෙලාවේ අනාගාමි වෙලා ඉන්නේ. එම නිසා සෝවාන් මාර්ග ඥානයෙන් ප්‍රහාණය කළ යුතු සංයෝජන ප්‍රහාණය වෙලා මම ඉන්නවා කියලා හැඟීමක් නැහැ. නමුත් ඉන්නවා කියලා යම් සාපේක්ෂ හැඟීමක් තියෙනවා. ඊතාසියුම් විදර්ශනා ඥානයකුත් තියෙනවා. නාම රූප ඇතිවිවි ඇති වෙනවා නැති වෙනවා නුවණින් දකිමින් ඉන්නේ. එම නිසා හොඳ ප්‍රඥාවන්තෙක් විදර්ශනා යෝගාවචරයෙක් මාර්ගඵලලාභියෙක් නමුත් අරහත්ත්වයට පත්වීමට සුදුසුතරම් සියුම් කෙලෙස් ප්‍රහීන වෙලා නැහැ කියන එක තමයි මේ ප්‍රකාශ කරන්නේ. ඉතින් ඒ උදාහරණයක් හැටියට දේශනා කරනවා සය්‍යතාපි ආවුසෝ උප්පලස්සවා පදුමස්සවා පුණ්ඩරීකස්සවා ගන්ධෝ ඇවැත්ති උදාහරණයක් හැටියට මේ උපුල් මලක හෝ රතු නෙළුම් මලක හෝ සුදු නෙළුම් මලක සුවඳක් තියෙනවා නම් කවුරු හරි කියනවා නම් පත්‍රේහි ගන්ධ සුවඳ කියලා. මේ මලේ පෙතිවල සුවඳ. එහෙම නැත්නම් කවුරු හරි කියනවා නම් මේ මලේ වර්ණයේ සුවඳ තියෙන්නේ. තව කවුරු හරි කියනවා නම් මලේ රේණු වල සුවඳ තියෙන්නේ කියලා. හරියටම ප්‍රකාශ කරන පුද්ගලයා මොකද්ද කියන්නේ? මල සම්බන්ධයෙන් සුවඳ තියෙන්නේ කොහෙද? එතකොට කවුරු හරි කිව්වොත් මේ පත්‍රයේ සුවඳ තියෙන කියලා ඒක වැරදි. වර්ණයේ සුවඳ තියනවා කිව්වොත් ඒකත් වැරදි. රේණුවල සුවඳ තියනවා කිව්වොත් ඒකත් වැරදි. මොකද රේණුවල විතරක් නෙමෙයි සුවඳ තියෙන්නේ. හරියටම කියනවා නම් කොහොමද කියලා තේර භික්ෂුන් වහන්සේලාගෙන් ප්‍රශ්න යොමු කරාම උත්තරේ ලැබෙනවා මේ මලෙහි සුවඳ තියෙනවා. මේ තනයි කියලා කියන්න බෑ. මල සුවඳවත්. මේ මල සුවඳවත්. නමුත් මල පුරාවටම සුවඳ තියෙනවා කියලා තමයි දැනෙන්නේ. එහෙම දැනීමක් තියෙනවා මිසක් මේ මේ මේ තන වෙන් කරලා කියන්න බෑ. මේක මේ ලෝක ව්‍යවහාරයෙන් අහන්නේ. ඉතින් ඒ විදිහට ප්‍රකාශ කරනවා මෙන්න මේකට යම් සමානකමක් තියෙන උදාහරණයක්. මොකක්ද? රූපය මම කියලා හිතෙන්නේ නැහැ. වේදනාව මම කියලා හිතෙන්නේත් නැහැ. සංඥාව සංඛාර විඥාන මම කියලා හිතෙන්නේත් නැහැ. ඒ කියන්නේ තමන්ට දැනෙන හැඟීම් දැනීම් මම කියලා හිතෙන්නේ නැහැ. තමන්ගේ සිත සිත පරම්පරාව මම කියලා හිතෙන්නේ නැහැ. නමුත් ඉන්නවා කියලා හැඟීමක් තියෙනවා. මේ ස්කන්ධ පරම්පරා සියල්ල එකතු වුණාම කියලා. ඉතින් නැවත දේශනාව කරගෙන යනවා කේමක භික්ෂුන් වහන්සේ එක්තරා ආර ශ්‍රාවකයන් වහන්සේ නමකට පංච ඕරම්භාගීය සංයෝජන ප්‍රහීන වෙනවා. ඒ කියන්නේ අනාගාමී වෙනවා. නමුත් ඔහුට ඉතුරු වෙනවා පංච උපාදානස්කන්ධ කෙරෙහි හිඳිනවා කියන මානය. යෝච පංචස උපාදානස්කන්ධේසු අනුසහගතෝ අස්මීති මානෝ අස්මීති ඡන්தோ අස්මීති අනුසයෝ අසමූහතෝ ඔහුට හිඳිමි කියලා මැනීමක් තියෙනවා හිඳින්න කැමැත්තක් තියෙනවා හිඳිමි කියලා කැමැත්තක් තියෙනවා ඇඟීමක් තියෙනවා ඒ ඉන්න තියෙන ආසාව තමයි සියුම් ලෙස සුද්ධාවාසවල හරි උපද්දවන්න. මොකද ඉන්න ආසාවක් තියෙනවා. නමුත් මම කියලා කෙනෙක් නැහැ කියලා දන්නවා. ඊටාම සියුම් අවබෝධ මට්ටමකට පැමිණලා තියෙන්නේ. නමුත් එතනින් ගොඩ එන්න හරි අමාරුයි. මොකද රළු රළු දේවල් නම් ලොකු ආයුධයකින් වුණත් අයින් කරන්න පුළුවන් රළු දෙයක් නම්. නමුත් සියුම් සියුම් දේවල් අයින් කරන්න හොඳ එලියක් ඕනේ, හොඳට ඇස් පේන්න ඕනේ, සියුම් උපකරණ ඕනේ. ඒ වගේ බොහොම හොඳ සිහියකින් බොහෝ කල් වෙහෙස වෙන්න ඕනේ සියුම් දේවල් අයින් කරන්න. ඒ නිසා මෙන්න මේ වගේ தத்துவයක් තමයි මේ අනාගාමී වහන්සේට තියෙන්නේ. නමුත් පින්වත්නි, පසු කලෙක මේ පංච උපාදානස්කන්ධය කෙරෙහි ඇතිවීම නැතිවීම අනුව බලමින් වාසය කරද්දී මෙන්න මේ රූපය මේ රූපේහි ඇතිවීම මේ රූපයාගේ නැතිවීම මේ වේදනාව මේ වේදනාව ඇතිවීම මේ වේදනාව නැතිවීම මේ සංඥාව මේ සංඥාව ඇතිවීම මේ සංඥාව නැතිවීම යනාදී වශයෙන් මේ විදිහට විදර්ශනා ඥාන අනුව සිත මෙහෙමින් හිඳිද්දී එක්තරා කාලයකදී ඒ උද්ධම්භාගීය සංයෝජන පහක් ප්‍රහීන වෙලා යනවා. ඉතින් අරහත්ත්වය පිණිස කළ යුතු සියලුම අයින් කළ යුතු සියලුම කෙලෙස් නැති වෙනවා. කියලා මේ නැවත උදාහරණයක් දෙනවා. සේයතාපි ආවුසෝ වත්හං සංකිලිට්ටං මලග්ගහිතං. ඊ타ම කිලුටු මල බැඳුණු වස්ත්‍රයක් තියෙනවා නම් ඒ වස්ත්‍රය සේදීම පිණිස රෙදි සෝදන්නෙකුට බාර දෙනවා රජකයෙකුට බාර දෙනවා. ඒ රජකයා අලු නිසා සදාගත් ද්‍රව්‍යකින් හෝ ලුණු අධික ද්‍රාවණයක හෝ ගොම වලින් හදාගත් ද්‍රාවණයක හෝ මේ වස්ත්‍රය විශේෂයෙන් පොඟමින් තෙමමින් මැඩන් මඩිනවා. ඒ කියන්නේ අතුල්ලනවා. ඉතින් මෙන්න මේ අලු නිසා හෝ ලුණු නිසා හෝ ගොම නිසා හෝ මේ පිරිසිදු දියත් සමග සෝදද්දී ඒ වස්ත්‍රය පිරිසිදු වෙනවා. සුදු පාට වෙනවා. පරියෝදාතම්. හාත්පසින් සුදු වෙනවා. නමුත් එහෙම ඒ තිබුණ සියලුම කුණු ඉවත් වුණාට මේ සේදීම සඳහා පාවිච්චි කරපු යම් අලු වල ගන්ධයක් තියෙනවනම් ලුණු වල ගන්ධයක් තියෙනවනම් ගොම වල ගන්ධයක් තියෙනවනම් ඒ ගන්ධයෙන් ප්‍රමාණයක් ඉතුරු වෙනවා හොඳ වතුරෙන් හේදුවත් මේ හොඳ උදකයෙන් හේදුවත් ඉතුරු වෙනවා එම නිසා නැවත දැන් ඒ සේදීමෙන් පසුව මේ රජකයා මේ රිදි සෝදන්නා ස්වාමියාට නැවත වස්ත්‍රය බාර දෙනවා ස්වාමියා ඒ වස්ත්‍රය පිරිසිදු සුවඳ කරඬුවක තැම්පත් කරනවා ගඳ නැතු යන්නේ කාලයක් තිස්සේ ඒ සුවඳ කරඬුවේ තැම්පත් කරලා ගත්තාම ඒ සියුම්ම තිබුණ ඉතුරු වෙලා තිබුණ ගඳ පවා නැති වෙලා සර්ව සම්පූර්ණයෙන්ම සුදු වස්ත්‍රයක් සුවඳවත් වූ වස්ත්‍රයක් ඉතුරු වෙනවා. අද වුණත් පින්වත්නි දැන් ඒ කාලයේහි පාවිච්චි කරලා තියෙන දේවල්ම තමයි අපි වෙන ක්‍රමයකින් පාවිච්චි කරන්නේ. ලුණු අධික ද්‍රාවණ ආදී දේවල් අපි පාවිච්චි කරනවා. ඒ ද්‍රාවණ පාවිච්චි කරාම රිදි සෝදන්න ඒ ද්‍රාවණයෙහි ගන්ධය ඉතුරු වෙනවා. එම නිසා නැවත අපි සුවඳ කිරීමක් කරන්න ඕනේ සර්ව සම්පූර්ණයෙන්ම ඒ වස්ත්‍රය සුවඳ වෙන්න නම්. ඉතින් ඒ කාලෙත් දියුණු මිනිස්සු ඉඳලා තියෙන්නේ දියුණු ක්‍රම භාවිතා කරලා තියෙනවා. ඉතින් වස්ත්‍රයක් පිරිසිදු කරද්දී පියවර දෙකකට කරලා තියෙනවා. පළවෙනි පියවරේදී රළු කුණු ටික ඉවත් කරලා තියෙනවා. ඉන්පසුව ඒ ਸਰව සම්පූර්ණයෙන්ම රළුවට පේන කුණු ටික ඉවත් කරාට පසුව කුණු ඉවත් කරන්න යොදපු ද්‍රව්‍යෙහි යම් ගන්ධයක් ඉතුරු නම් ඒ ගන්ධය ඉවත් කරන්න දෙවෙනි පියවර භාවිතා කරලා තියෙනවා. මේ කාරණාව මේ අනාගාමී වීම සහ එතන ඉඳලා අරහත් වීම දක්වා සම්බන්ධ කරලා තියෙනවා. එනේ අනාගාමී වීමේදී රළු කෙලෙස් තමයි අයින් වෙන්නේ. රළු කෙලෙස් අයින් වුණාට කෙලෙස් තියෙන පාට නැතෝ ගියාට කෙලෙස් තිබ්බ ගන්ධය ඉතුරු වෙනවා. ගන්ධය කෙලෙස් තිබ්බ ගන්ධය ඉවත් වුණාට පස්සේ රහතන් වහන්සේ සියලු දිසාවන් සුවඳවත් කරමින් සැරිසරනවා. රහතන් වහන්සේ තමයි කිසිම කෙලෙස් ගන්ධයක් නැතුව සතර ඉරියව් පවත්වන්නේ. මෙන්න මේ කාරණාව ප්‍රකාශ කරාම මහා තෙරවරු ප්‍රකාශයක් කරනවා පින්වත් හේමකය අපි නුඹ වහන්සේව වෙහෙස කරවන්න ප්‍රශ්න ඇහුවා නෙමෙයි. නමුත් මේ පින්වත් කේමකයන් වහන්සේට හැකියාවක් තියෙනවා භාගතුන් වහන්සේගේ අනුශාසනය විස්තර වශයෙන් ප්‍රකාශ කරන්න, දේශනා කරන්න, පනවන්න, පිහිටවන්න, විවර කරන්න, බෙදා දක්වන්න, අර්ථයන් ඔසවලා පෙන්වන්න. පින්වත් කේමකයන් වහන්සේ මේ භාගතුන් වහන්සේගේ අනුශාසනය අපට විස්තර වශයෙන්ම ප්‍රකාශ කළා. හොඳින් දේශනා කළා. පිහිටෙව්වා. පැනෙව්වා, පිහිටෙව්වා. විවර කරලා පෙන්නවා. බෙදා දැක්වුවා. අර්ථයන් සැඟවුණු අර්ථයන් නොගැඹුරු අර්ථයන් බවට පරිවර්තනය කරා. ගම්භීර අර්ථයන් නොගැඹුරු අර්ථයන් ගැඹුරු අර්ථයන් නොගැඹුරු අර්ථයන් බවට ඔසවලා පෙන්වනවා. ඉතින් මෙන්න මේ දේශනාව කළහම තේර භික්ෂුන් වහන්සේලා හේමක භික්ෂුන් වහන්සේගේ ඒ දේශනාව පිළිම සතුටු වෙනවා. මේ දේශනාව කරන වෙලාවේ ඒ තේර භික්ෂුන් වහන්සේලා 69ම අරහත්ත්වයට පත් වෙනවා. මොකද ඒ තේර භික්ෂුන් වහන්සේලා අහගෙන ඉඳලා තියෙන විදර්ශනා වඩමින් හේමක භික්ෂුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ විදර්ශනා වඩමින් ඒ නිසා කේමක භික්ෂුන් වහන්සේත් අරහත්ත්වයටපත් වෙනවා. තමන්ගේම දේශනාව නිසා මේ මහා තෙරවරු 69ක් අරහත්ත්වයටපත් වෙනවා. තමනුත් අරහත්ත්වයටපත් වෙනවා. විමුක්තායතන සූත්‍රයේ තියෙන විමුක්තියටපත් වෙන ක්‍රම දෙකක්ම ක්‍රියාත්මක වෙනවා. දේශනාව කිරීම සහ දේශනාවක් ඇසීම කියන කාරණාව. මෙන්න මේ සූත්‍රයේහි අට කතාවේ විශේෂයෙන්ම ප්‍රකාශ කරලා තියෙනවා මේ බදරිකාරාමයේ ඉඳලා ගෝස්ථාරාමයට ගව්වක් දුර තියෙනවා ඒ නිසා හතර පාරක් ගිහින් ආපු නිසා යොදුන් දෙකක් දුර ඇවිදින්න සිද්ධ වුණා දාසක තෙරුන් වහන්සේට කියලා. කුමන කාරණයක් හින්දා කුමන කාරණයක් හින්දා මේ තේර භික්ෂුන් වහන්සේලා ඇවිල්ලා මේ කාරණේ ඇහුවේ නැද්ද? කියන කාරණාව සඳහන් කරලා තියෙනවා. මේ කේමක භික්ෂුන් වහන්සේ වැඩ හිටපු ආවාස ගේ නැත්නම් ඒ අරණ්‍ය ඊටාම දුෂ්කර තැනක පිහිටලා තියෙන්නේ. මේ 69කට ඇවිල්ලා හිටගෙනවත් ඉන්න බෑ. ඉඩ නෑ. ඉඳගෙනවත් වැඩ ඉන්න තැනක් නෑ. හිටගෙන ඉන්නවත් ඉඩ නැති තරම් ඊටාම දුෂ්කර සම්බාධ සහිත ආවාසයක වැඩ වාසය කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා තේර භික්ෂුන් වහන්සේලාට ඇවිල්ලා බණ අහන්න බෑ. තනියම රහත් වෙන්නත් බෑ. ඒ නිසා මේ ධර්මකාරණේ අහන්නත් ඕනේ. කේමක භික්ෂුන් වහන්සේ අසනීප නිසා ධර්මදේශනා කරන්න කියලා කෙලින්ම ආරාධනා කරන්නත් බෑ. මෙන්න මේ ප්‍රශ්න ටික නිසා දාසක භික්ෂුන් වහන්සේගේ උදව්වෙන් නැවත නැවත ප්‍රශ්නයන් අහලා තෙරුන් වහන්සේට තේරිලා තමන්ම අවබෝධ කරගෙන වැඩියොත් හොඳයි කියලා ප්‍රශ්න ගණනාවක් අහලා තියෙනවා. ඒ කාරණාව මේ අටකතාවේ සඳහන් වෙනවා. ඊට අමතරව මෙතන මේ උපමාවේ කිලුටු වස්ත්‍රය වගේ පෘථග්ජනයාගේ මේ චිත්ත හැසිරීම කියලා කියලා තියෙනවා. ඉතින් මේ ක්ෂාර තුන වගේ මේ අලු වලින් යොදන ලද ඒ කුණු මේ ඉවත් කරන ද්‍රව්‍ය එහෙම නැත්නම් ලුණු දිය ලවණ අධික දිය නිසා කුණු ඉවත් කරන ඒ ලවණ අධික ද්‍රව්‍ය එහෙම නැත්නම් ගොම කියන කාරණා තුන උපමා කරලා තියෙනවා මේ අනිත්‍ය අණුව බැලීම දුක්ඛය අනුව බැලීම අනාත්මය අනුව බැලීම කියන අනුපස්සනා තුනට. එතකොට මේ කිල්ටු වස්ත්‍රයක් උපමා කරනවා නම් පෘථජ්ජනෙක්ගේ චිත්ත පරම්පරාවට චිතේ ඇතිරීමට ඒ සිතේ හැසිරීම පිරිසිදු